අපි මේ මුල් විනාඩි ස්වල්පේ ගත්තේ යෝගාශ්‍රමයේ කතිකාවතේ දෙවෙනි භාගය කියවන්නයි. නැත්නම් අපි විවස්ථා සිහිපත් කර ගැනීමටයි. අනිත් දවසේ අපිට ඉදිරිපත් වෙන යෝගාචර දිනචරියාවයි කියන සිහිපත් කිරීමත් එක්ක අද දවසේ විවස්ථා කීමේ අංකය સમાપ્ત වෙනවා. අපි බලාපොරොත්තු වෙමු අද දවසට નિયમિત ධම්මපද ගාථාවකට අනුකම්ප දෙන්න. දහම් පහක් කළ තැනැත්තා ජටිල බමුණු අරබ පැවැත් නුවර දෙව්රම न जटा हि न दत्तेन न जज्जा होति ब्राह्मणो यं हि सच्चं च धम्मो च सोऽसुखी सो च ब्राह्मणो अन्वय जटा हि ब्राह्मणो न होति दत्तेन ब्राह्मणो न होति जज्जा ब्राह्मणो न होति यं हि सच्चं च धम्मो च सोऽसुखी सो च ब्राह्मणो वाचय शिवशास्त्रां नवलौतुरा दहं पतक्र तनत्तां ब्राह्मणाय අර්ථ ජල මණ්ඩල කරන කොට ග්‍රාහමන නොවේ පෙළපත කරන කොට ග්‍රාහමන නොවේ ජාතිය කරන කොට ගෙන ග්‍රාහමන නොවේ යමෙකු කෙරෙහි සිව්සස් දහම්ද සෝවාන් සදගමි අනගමි රහත් යන සිව්මගින් පිළිවෙලින් පරිඥා පහන සත්‍චික්‍රියා භාවනා වශයෙන් එක් එක් මගින් සිව් අයුරින් කොට නිමාන ලද සලස් අයුරු සිව්සස් දහම්ද සිව් මාර්ග සිව්ඵල නිවන කියු නව ලෞත්‍රා ධම්ම ඇත්තේ නම් ඒතනත්තා පිරිසුදුය ඒතනත්තාම ගාමණයාය යතාහි විසෙහි කරන ලද ජටා කරන කොටය ජටා නම් එකට බැඳුණු නොහොත් අවුල් සහිත කොණ්ඩය දොත්තේන පෙළපත කරන කොටය මෞපියන්ගේ වාසය හෝ මෞපියන්ගේ වංශය හෝ ආදිම කුල පරම්පරාව කරන කොටය ජත්තා ජාතිය ඉතත්ම කරන කොටය විපස් වූ જાතියක ඉතත්ව නිකාය පංචං සිව්පස්ය පොළොස් අයුරකින් පසක් කරන ලද සිව්පස් දහම්ය මේ වග හතරවන ගයේ විවරණය බලන්න ධම්මෝ දහම්ය නව නවවැදෑරුම් ලෞතුරා දහම්ය සහස්ත වර්ග 16 වන ගයේ විවරණය බලන්න නිදාණය ගාමන නමින් හැඳින්වීම ජටිල බමුණා දඹදිව බමුණා උඩඟුකමින් මත් වූෝය ඔවුන්ට බ්‍රාහ්මණ නාමයෙන් බුදු සසුන් හැඳින්වීම නරුස්නේය. ඔහු බ්‍රාහ්මණ කුලතියන් විනා අනිත් කුලතිය බ්‍රාහ්මණ නාමයෙන් උපදවයි. බුදු සසුව නොඑක් ගොත් ඇත්තෝය. නොඑක් කුලවලින් පැවිදි වූෝය. නොඑක් නම් ගොත් ඇත්තෝය. එහෙයින් ඔවුන්ට බ්‍රාහ්මණ නාමයෙන් නොයදී යුතුයයි සිතති. පැවැත්නුවර වැති එක්තරා ජටිල බමුණෙක් මාගේ දෙමාපියෝ බ්‍රාහ්මණයෝය. පිරිසු කුලගොත් ඇත්තෝය. මම පිරිසු බ්‍රාහ්මණයෙක් වෙමි. ගාමණයයි සියොයිත්තේ මතයයි සිටුයේය. එපමණකින් නොනවති ඒ බමුණා බුදුරදුන් වෙත පැමිණ මෙසේ පැවසුවේය. බමුණා බුදුරදුන් වහන්සේ ඔබගේ සවුව නොයෙක් දෑ ඇත්තෝය. නොයෙක් කුලවත් ඇත්තෝය. එහෙයින් ඔබ වහන්සේගේ සවුව ගාමණ නොවති. ගාමණයයි නොකිව යුතුය. එසේ කිව යුත්තේ බමුණ දෑපන් පිරිසිදු බමුණු පෙළපතක් ඇති මටයයි කීයේය. බුදුරද ඔබ යන්නන් බමුණු දෑ උපනත් පිරිසිදු බමුණු පෙළපතින් යුතුවත් බ්‍රාහ්මණයන් මම නොකියමි වදාළේය. ඒ නිමිති කොට දලමඬලු හිත බැඳීම කරන කොට හෝ පෙළපත කරන කොට හෝ ජාතිය කරන කොට හෝ බ්‍රාහ්මණ නොවේ. යම් තත් තැනැත්තෙකු කෙරෙහි සිව්සස් දහම් සිව්සස් දහම්මි මන අවබෝධයේද නවලෝත්‍රා දහම්ද ඇද්ද ඒ තැනැත්තා පිළිදුය. ඒ තැනැත්තා බ්‍රාහ්මණයයි වදාළසේක. Thank you. <coughs> පදේ ගාතයි මුල් පදේ නිජත් න ජටාහින ගොට්ටේන න යච්ඡාවති ගාමන මේක ඇත්තටම මේ ඒ වගේට ඉන්දියාවේ අරොචනසේ පහළ වෙන කාලේ තිබුණු මේ ජන සමාජයයි මේ කුල ભેදය යනුව මේක සාමාන්‍යයෙන් බෞද්ධයෝ කවුරුත් වගේ දන්න කාරණාවක් මේ ಜಾති කුල ගෝත්‍ර ඒ වගේ ඒවකට පැමිණිච්ච සම්ප්‍රදාය හෝම විප්ලවීය ක්‍රමයක් කරවතන්ගේ අනුගමනය ඕ මේ ලයින් එක පොඩ්ඩක් අත් වුණා මම හිතන්නේ මෙහි තියෙන දෝෂයක් වෙන්න ඇති. නමුත් අපි දිගින් දිගට සම්බන්ධ වෙන්න බලමු ඈ. අපි මේ ගත්තේ මේ බ්‍රාහ්මණ වංශයේ ගාතාවක්. ඒකේ සඳහන් කරලා තියෙන කාරණා ටික ඒ මේ ජටාමද්දු පැලඳීමෙන් ගෝත්‍රයෙන් ඒ වංශයෙන් බමුණෙක් වෙන්නේ නැත. සිව්සස් දහම් දන්න ධම්ම විනය දන්න කෙනා විතරයි බමුණා කියන කතාව. ඒක සාමාන්‍ය මේ වෙනකොට බෞද්ධයන් අතර මේ දජයක් කොටියක් පතාකයක් වගේ හැම කෙනෙක්ම පාවිච්චි කරනවා. ක්‍රියාවේදී නම් ඉච්චරම පේන්නේ නැහැ. නමුත් මුළු ධර්ම වශයෙන් පිළිගන්න මට්ටම කාගෙත් තියෙනවා. සර්වචනාංශයේ මේ පස්මහ බැලුම් බලලා මේ ලෝකෙට ඉපදෙනකොට කුලේ බලලා ආවේ උන්වහන්සේ උසස් කුලයක ඉපදිලා වෙන මේ කුල බේදයට පහර ගැව්වොත් තමයි ඒකට වදින්නේ. අයින් වැඩ කරන්නේ. ආ එහෙම නැත්නම් පහත් කුලයක ඉපදිලා පහ කුල බේදයට සටන් කරුවා නම් කවුරක්ක ගණන් ගන්න මේ තමන්ගේ අඩුපාඩුව කියලා හිතනවා. ඒ නිසා හොඳට මේක සක්‍රිය වෙදුනා. නමුත් මේක බුදුජානන් වහන්සේගේ විතරක්ම වෙච්ච දෙයක් නෙවෙයි. ඒ යුගයක් බ්‍රාහ්මණ කුලේ අයින් වෙලා ශාස්ත්‍රීය කුලේ රජ වෙන කාලේ ඒකත් ඔය මේ ආවට විවට කල්ගොල ඇති. සර්වඥාතිගේ සමකාලීන වෙච්ච නිගණ්ඨනාත පුත්තත් රජ කුලේ පැවිදිලා තිබුණේ ඒගොල්ලත් ආවා. ආයුර්වේදෙත් මේ ධන්වන්තරි එතනින් ගියාම වාග්බට තුන් දෙනෙක් ආයුර්වේද ඉස්සර කාලේ තිබුණු ක්‍රමේ කඩාගෙන තුන්දෙනෙක් ඉස්මතු වුණා. ඒකෙන් ඔය ධන්වන්තරී කියන්නේ සත්‍ය කුලේ. ඒ නිසා ඒ හැම ඒ යුගයේ හැටි තමයි අර බ්‍රාහ්මණයන් අතර තිබුණු අධිකාරිය කඩාවිඳලා දාලා ශාස්ත්‍රීය කුලයට නැගිටින කාලේ. ඉතින් ඒක මේ ඔය යුග පෙරළියේදී Hindu වේදාන්තයේ සඳහන් වෙනවා සර්වචනාංශයේගේ සුපිනි ජාතකයේ සඳහන් වෙනවා. මතක තියාගන්න ශාස්ත්‍රීය කුලේ ගියාට පස්සේ වෛශ්‍ය කුලයට යන්නේ වෛශ්‍ය කුලේ වෙළඳ කුලේ දැන් අපි ඉන්නේ එතන අද ලෝකේ පාලනය කරන්නේ තනිකර ආර්ථිකයෙන් වෙළඳ කුලේ ඊගාටනේ ශුද්‍ර කුලේ ශුද්‍ර කුලේ කියලා කියන්නේ වෙළෙන්දන්ගේ වැඩ කරන අය ඊට පස්සේ ඒගොල්ලෝ දැන් ලෝකේ තියෙන මේ සේවකයිති වාස්කම් සහ උද්ඝෝෂණ ව්‍යාපාර දකින්නකොට සෑම වෛශ්‍ය කුලේ ඉන්න විලඳ ව්‍යාපාරිකයෙක්ම දන්නවා තමන්ගේ සේවකයෝ කීයද අහගෙන හිටියේ නැත්නම් බිස්නස් කරන්න බෑ. අද මේ ශුද්‍ර කුලේ නැගිටලා එන වෙලාවදී ඒක බ්‍රාහ්මණිය මුල්ලේ ශාස්ත්‍රීය පැත්තක් බෑ රජෝ කියලා කියන්නේ කෞතුකාගාරවල ඉන්න සත්තු జాතියක්. එංගලන්තෙත් කෞතුකාගාරය තමයි මැති. රජිනේ දාලා තියෙන්නේ සත්තු බලන්න වගේ ගිහිල්ලා බලලා ඉන්න පුළුවන්. නෝවෙත් ඉන්න රජ කෙනෙක් සාමාන්‍ය ක්‍රමයට යාර වෙන මාළිගාවක් හදලා දෙන මිනිස්සු බයිසිකලක් හදලා දාලා ඉන්නේ ඉන්නවා. මේ ජපානයේ තියෙන එකෙක් ඒ කුලේ පවත්නවා. ඒ වගේ රජ කුලයේ තියෙන එක දැන් කෞතුකාගාරය. ඊගාට ශාස්ත්‍රීය කුලයේ රජුරෝ දැන් බිස්නස් කීරෙක නා බිස්නස් කාර්යය කියන දේ ආණ්ඩෝනේ ආණ්ඩුව පෙරලෙන බිස්නස් කාර්යයදී. බිස්නස් කාර්යය ඉන්නේ තමන්ගේ සේවකෝ ටික හේත් කරගත්තට නැත්නම් ඉඳලා. ඒ නිසා ඔය සුපින ජාතිකේ පෙරළියේදී රබත්නන්සේ පහළනේ බ්‍රාහ්මණ කුලේ ශාස්ත්‍රීය කුලයට යනකොට. ඒකට ගහපු ගහිල්ලක් තමයි උතන තියෙන්නේ. ඒ නිසා තරවත්නන්සේ බ්‍රාහ්මණ කියන කුලය බ්‍රාහ්මණ කියන නම පාවිච්චි කරේ අන්තිම කෙලෙස් සිඳ රහතන් වහන්සේට පාවිච්චි කරා. ඒ රහතන් වහන්සේට පාවෙ නම දුන්නා. ඒකට බමුණු සම්මත කුලයේ අය විරුද්ධ වුණා. දේරංජ බ්‍රාහ්මණය පැහැදිලි විරුද්ධ වුණා. ඔය මේ යතිර බ්‍රාහ්මණය. නමුත් මේකට පක්ෂව වැඩ කරපු අය තමයි සාරිපුත්තු මුගලන් ස්වාමීන් වහන්සේලා. ඒගොල්ලෝ බමුණු කුලයේ අතල්ලාවිලා මේ කුලයේ බමුණු වුණා. මේ කුලේ රහත් වුණා. රහත් වෙලා ධර්මසේන අධිපතිකම ගත්තා. ඇත්තට කියනවා අහිංසක බුදුරජාණන් වහන්සේ උදව් කරනකොට බුදුරජාණන් ඔන්න නියම බමුණා. බමුණු කුලෙත් තියෙනවා. හැබැයි රහත් උනා. හැබැයි දැන් බමුණු කුලේ ගණන් ගන්න. ඒ නිසා ආර්බුත සාංශකේ මොග්ගලාන ස්වාමීන් වහන්සේ කියන ඇදයි දැන්නා. ඒ බණින එක මේ බුදුසසුනට කියන කාරණාව ඔප්පු වෙනවා. ඒගොල්ලෝ මේ ලේවල බමුණුකමයි ගත්තේ. නමුත් අද අද ලෝකයේ ධර්මය ඔය ඕක නිකන් සම්ප්‍රදාන කුල වෙලා තියෙනවා. අද තියෙන බුද්ධ ආගම ඇතුළත බමුණු කුලයක් ඇති වෙලා. ඒ බමුණු කුලය තමයි මේ විහාර නින්දකම් විහාර නින්දකම් ඉඩම් කඩම් වලටයි තාන්නමාන වලටයි ඇති වෙච්චත්තු කොහොමදක් කර රාජ්‍ය තන්ත්‍රත් එක්ක අනුකම් සම්බන්ධකම් පවත්තුනේ නියම බුද්ධ ධර්ම කරන අයට බුද්ධහගෙන් විතර කැපිල්ලක් දැන්නේ ඒක තමයි අද තියෙන අපි තේරුම් ගන්න ඕනේ ඒක හොඳටම තේරුම් ගත්ත කෙනෙක් තමයි අපේ ඥානාරාම ස්වාමීන් වහන්සේ. උන්වහන්සේ ඒක නිසා කිව්වා අපිට කවදාකවත් ජනමතයක් ඇති කරන්නත් බෑ ජනප්‍රිය වෙන්නත් බෑ බහුජන මතය ගන්නත් බෑ. ඒක අපේ ධර්ම දිය යුතු නැහැ. අපිට තියෙන්නේ අහිංසකව ඒ බ්‍රාහ්මණ පවුලට යන්න රහත් වෙන්න කටයුතු කරන මිස මේකට විශාල සෙනගක් එයි, මේකට රාජ්‍ය අනුග්‍රහය ලැබෙයි, මේකට වෙන දේශපාලන ආර්ථික වාසි ලැබෙයි කියලා හිතනනම් ඒක ඉතින් ලැබුණොත් මේකේ. ඒ ලැබුණොත් මේක ඉවරයි. මෙන්න මේකට හදාරපු බටහිර ලෝකයේ මිනිස්සේ සඳහන් කරනවා මම ටිකක් පක්ෂග්‍රාහී වෙන්න තියෙ කියනකොට මේ මහාශී භාවනා ක්‍රමයේ ඉස්මතු වීම නිසා මේ ලෝකේ විපස්සනාව නැගිටීමෙන් අපි දන්න කාලේ බුද්ධ ආගමට ඇතිවෙච්ච ප්‍රධාන වෙනස්කම. එයා කියලා කියනවා මාතේ සමීකරණය මම නම් සමීකරණයක් විදිහට පාවිච්චි කරන්නේ බුද්ධ ආගම කියලා කියන්නේ භාවනාව, භාවනා කියලා කියන්නේ විපස්සනාව, විපස්සනාව කියලා කියන්නේ සතිය. ඉතින් යම් කිසි බෞද්ධෙක් ඉන්නවනම් මේ විපස්සනා නොදන්න විපස්සනා නොදන්න භාවනා නොකරන මම සාමාන්‍ය බෞද්ධ කිසිර මම ගණන් ගන්නෑ. පැවිදි වෙලා උපසම්පදාලා හිටියත් මම කියන්නේ මේ ටිකක් කතා කරලා බලලා කියනවා මේ පැවිදි ජීවිතය ගත කරන්න තමයි විවේකීට භාවනාවටද ඒ භාවනාවට විපස්සනා කියන එක දන්නවද සතිය කියන එක දන්නවනම් මම මුස්ලිම් මිනිසෙකුට නම් සාකච්ඡා ඒ දේ දන්නේ නැත්නම් ඔය මොන જાතියක හිටියත් මම කාටවත් කැපෙන්නේ ගැටෙන්න යන්නේ නැහැ නමුත් මම දන්නවා අසත්පුරුෂ සංසේවණයට මම කැමතියි මම පැත්තකට එනවා අර සෝලෙස් ලොරිස් සෝලේ කියන මනුස්සයා ඉර තියෙනවා අද සතිය කියන එක 1940 ගණන් පටන් අරගෙන දැන් අවුරුදු 50 පැනලා ලංකාවෙන් පැහැදිලිවම ගැහුවා මේක බුද්ධ ධර්ම විනාශ කරන්න හදන වැඩක් මේක කරන්න බෑ මේක කරන්න දෙන්නේ නෑ කියලා. නමුත් මහජීසායට ඇතුළු පිරිසක් ලංකාවේ පිරිසකුත් එකතු වෙලා ලංකාවේ තේ වාහන මධ්‍යස්ථාන පිරිස ලෝකේ 300 කලක විතර වාහන මධ්‍යස්ථාන සාගුරු ගැටි කරලා සතිය පිළිහිටීම විතරයි. යෝ භාවනා මධ්‍ය මේ අපි වැඩ කඳවුරු තියලා සතිය පිහිටීම කරන්න ගියාට පස්සේ ඒගොල්ලන්ගේ 90 ගාණක් විතර යන්නේම විපස්සනාට සමන්තිලක් යනවා. විපස්සනාට ගිහිල්ලා පරමාර්ථයක් අරන් ගත්තා. 45 පස්සේ 46 න් පස්සේ මේ ජීවිතේ නිවන් දකින්න පුළුවන් කියන එක. ඒක අලුතෙන් බුද්ධ ධර්ම 2500 ඊට පස්සේ බුද්ධ ධර්ම නැගී හිටියම. අන්න ඒකෙදී යා නිදාස් කරුණා දාගලා කියනවා අවුරුදු 50ක් සටන් කරලා කරලා අද විපස්සනාට තනිකර හිතගෙන ඉන්න පුළුවන් බව ඔප්පු කරලා හමාරයි. තාමත් කොනහනවා. තාමත් පවුරු ගන්නවා මේ විපස්සනාට තනිකර ඉන්න බෑ කියලා. ඒ මොකද හේතුව බහුජන මතයක් තියෙනවා බුද්ධ ආගම ඇතුලේ මේ සමත වශයෙන් ධ්‍යාන ලැබලම්ම භාවනා කටයුතුයි ත්‍රිපිටකයේ දැනගෙනම භාවනාවට යා යුතුයි පැවිදිලා ආරණ්‍යගත වෙලාම මේ භාවනා කටයුතුයි මේ කාලේ කොහොම කෙරුවක්වත් ධ්‍යාන මාර්ගවල ලබන්න බැරිය කියන වගේ චතුරාර්ය සත්‍යයට එහා ගිය සත්‍ය පහක් ඉදිරිපත් කරගෙන ලං සම්ප්‍රදාන වල බෞද්ධයෝ අන්නේක කඩලා අර මනස කරුණු දෙකකට අඩු කරනවා එකක් තමයි ඒ කට්ටිය මෙච්චර කෑ ගහද්දි මුර ගහද්දි ලෝකේ සම්පූර්ණ ව්‍යාපාර කරද්දී නිස්සද්දව වැඩ කරන යෝගාවචර පිරිසක් අද තන්නිකර සතියට තන්නිකර සුද්ධ විපස්සනාට ඉන්න පුළුවන් බවට කොඩිය ගහලා ඉවරයි. දෙක සුද්ධ විපස්සනා කිසිම කෙනෙකුගේ අධිකාරිය නැහැ. සුද්ධ විපස්සනා කරන්න බුද්ධඝම් වෙන්න ඕනේ. අරණ්‍යගත වෙන්න ඕනේ, ඉස බාන්න ඕනේ, සිංහල වෙන්න ඕනේ, බුද්ධඝම් වෙන්න ඕනේ, ප්‍රවිදි වෙන්න ඕනේ, පිරිමි වෙන්න ඕනේ, උපසම්පදා වෙන්න ඕනේ මොකක්වත් නැහැ. ඒ නිසා අදාර මේක හයියෙන් බදාගෙන අපි බුද්ධඝම ළඟ ඉන්න කොඩි අල්ලගෙන හිටපු කට්ටිය නිකම්ම පත වෙලා තියෙනවා. ඒගොල්ලෝ නිකම් පුස්සක් බදාගෙන ඉන්නවා. එයා කියනවාද ගීය භාවනා කරනවා විතරක් නෙවෙයි, ගීය කමටහනුත් දෙනවා කියලා. කමඨහන් දෙන මට්ටමේ ගිහියෝ ඉන්නවා. ඒ නිසා වෙස්ට් එකට අද බුද්ධ ධර්ම කියන්නේ. යම් විදියකට කිව්වනම් මේක උපසම්පදා වෙලා ආරණ්‍යගතව සමතේ තුලින් යන්න ඕනේ කියලා. කිසි විදියකට ගිහියෙකුට මේකට සම්බන්ධ වෙන්න බෑ. බටේට මේක යන්න බෑ. මේ බටේට බුද්ධ ධර්ම යෑම 100%ක් අරතෝ භද්‍ර මේ වැරදින ටිකක් නෙවෙයි. වැරදි සහිතයි. නමුත් ඔය බමුණු මතය කඩනවට වැඩිය කැඩිල්ල මේ අපි ලෝකෙ ඉපදිච්ච අවුරුදු 30 40 සිද්ධ වෙලා තියෙනවා. මෙන්න මේක දන්නේ නැතුව වැඩ කරනවා මේක දන්නේ නැතුව අපි තාමත් මේ සම්ප්‍රදාන කුල පැවිදි වෙලා අරණ්‍ය ගත වෙලා භාවනා කරද්දී දන්නේ නැතුව හිටියොත් අපි මේ අරණ්‍යේ ඉන්න අදහස් තේරුම් ගන්න නැහැ. අපි මේ අරණ්‍යට වෙලා ඉන්නේ පහසුකම් තියෙන මටමට. වෙනතකට වැඩිය හොඳ නිසා. නමුත් මේ විපස්සනා භාවනාවට පහිය මුල් කරගෙන කටයුතු කරගෙන යනවනම් ඉස්සර කරගෙන යනවනම් පුදුමාකාර විදිහේ විවෘතකමක් තියෙනවා. කිසිම කෙනෙකුට මේ මේ කුලයෙන් හෝ ධනෙන් හෝ දැනුමින් හෝ යටත් යුතු නැහැ. අන්නේ தත්ත්වය දන්නවනම් ඇත්තටම විපස්සනා භාවනා කරන අය සිංහපෝතකේ වාගේ, බාලදක්ෂයෝ වාගේ, නිවන් දකපු අය වගේ ජීවත් වෙනවා. හැබැයි මම දකිනවා විපස්සනා කරන පිරිසක් වැඩි වෙලා ඉන්නවා. නමුත් මේ ඉතිහාසගත කරුණ මේ කතාවේ කරන එක මම වෙන තාලයකට කියන්නේ මේ කරුණ දන්නේ නැති නිසා උහි හේබාන. උහි හේබාන ඔය නිකන් කරන්නම් වාලේ කරනවා. ඒකෙන් කෙරෙන්නේ ඇත්තටම වැරදි නියෝජනය. විපස්සනා කරනකොට අලුකසා දාලා නැගිටින්න ඕනේ කඩාගෙන යන්න. ඒක තමයි විපස්සනායේ ස්වභාවය. ඉතින් ඒක හොඳට පේනවා යම් කිසි කෙනෙක් විපස්සනාව වැඩෙනවනම් ඊමණසේ ගිනි කසය වගේ තමයි. ආයේ මේ මොනම බාධාවක්වත් මොනම මේ අඩුපාඩුවක්වත් මොනම සීමාකාරී සාධකයක්වත් මොන විදිහම කාටවත් කියන්නේ කඩාගෙන යනවා. ඉතින් ඒක හැබැයි ඔය බුද්ධ ඥාන වාසින්න කාලේ ලේසි වැඩක් නෙවෙයි. ගෝ කලාකෝකේ සිද්ධ වෙන්නේ. නමුත් මේ කලාතුරකින් වෙන ඇත්තෝ ලෝකේ network එකට දැන් අහුවෙලා තියෙනවා. හරියට ඒ භාවනා කරලා මේක කොඩි අරගෙන රගර් බෝල් එකත් ක්‍රීඩකයා පිටිපස්සට දාන්න වෙන්නේ බෝලේ දානවනේ කඩාගෙන යන එකයි කියේ. කවුරු ටැකල් කරත් කඩාන එක. අන්න ඒ ඉන්න කට්ටියක් අද ලෝකේ හැමතැනම සම්බන්ධ වෙලා තියෙනවා. ඒ සම්බන්ධ වෙච්ච අතර නැවතත් අලුත් බුදුහාම කෙනෙක් පහළ වගේ ප්‍රබෝධයක් තියෙනවා. ඉතින් ඒ ඇත්ත මේ වැඩ කරන්නේ මොන ප්‍රබෝධයෙන්ද කියලා අර සැකකල් සත්‍ය බලබලා ඉන්නවා කොහොමද මේක වෙන්නේ? හැම පැත්තෙම කකුල් මාට්ටු දානවා. හැම පැත්තෙම කකුලෙන් අදිනවා. කකුලෙන් ඇදලා බලද්දී මේක කඩන්න බෑ. මේකේ යනවා. ඉතින් ඒකට අපිට මේ جوړු වෙන්න පුළුවන් නම් සම්බන්ධ වෙන්න පුළුවන් නම් මම හිතනවා අපෙන් කෙනෙක් තියෙන යුග මෙහෙම වෙච්චරයි කියලා. ඔය පාස්ස රාජින කට්ටිය හරි බෑ කියන හත්ත්වෙත් එක තරහා වෙන්න එපා. ඒගොල්ලෝ නැතුව මේ ලෝකේ පවත් ගන්න බෑ. නමුත් ඒකකින්වත් ඒකකට හරි ඇයි කියන්නේ හිටියොත් තමයි. ඇයි ඇයි එහෙම කියන්නේ අර විඳාද ගන්න අහන්න ඕන. ඔයා ඕක කිව්වා ඉන්න අපි අපිට වැඩ දිනවා අපි යනවා. මොනම දෙයක් අත් වෙන්නේ. ඉස්සරහට ඒ විදිහට යන මනසට මොකක්වත් වෙන්නේ නැහැ. හැබැයි ගොඩාක් කට්ටිය චරිචුරු ගන්නවා. මේ ජනමතයක් මෙච්චර තියෙදි එක්කෙනෙකුට ඕක කරන්න පුළුවන්ද? මේ කාලේ භාවනා නිදාස් මේ විපස්සනා කරන්න පුළුවන්ද? සංකර නේද ලෝකේ බයලජ්ජ නැති වෙලා නේද ලෝකේ ආර්ථික උද්දමනයක් නැද්ද යුද්ධයක් නැද්ද නානා ප්‍රදේව නමුත් මේ භාවනා කරන පිරිසගේ ඒ හරියටම පෙරමුණ අරගෙන යන අයගේ තියෙන අර කලහගෙන යන ගතිය දිහා දකින්නකොට මේක අමුතු ප්‍රබෝධයක් තියෙනවා ඉතින් මේකට ප්‍රධාන වශයෙන් ඔය ගෝයන්කතුමා වගේ අත්ද කියනවා මේක වැඩි කල් තියෙන්නේ නැහැ කියලා මේ සැරේ වැටුණාට පස්සේ ඒ බුදුදහමේ පස්සේ මේ නැක්මක් තියෙන්නේ. මේක කියන්නේ පහනත් එක්කපත් වෙන වෙලාව කියලා. දැල්ලයි වහනයි ඔක්කොමපත් වෙනවායි. මේකෙදිත් මේ භාගන ඉඳලා මේක ඔලුව ගන්න බැරිනොත් ඉතින් ආයෙ මෛත්‍රී බුදුහමතු ආවත් ඉතින් සැකයි. ඒ නිසා අපි ඇවිල්ලා තියෙන මේ බුද්ධ ජයන්තියට මේ ලෝකේ මම කියන්නේ මොකද්දෝ පස්නා බැලුම් බලලා වගේ. ඒ නිසා මේ අර්ථ කතාව පෙර තිබුච්චේ මේ බමුණු මත ඒ අඳුන් දිවියාගේ දිවියාගේ හැමයි නවගුණ වැලයි කොණ්ඩේ උඩට අල්ලලා පීරණ එකයි ජටමඩි බන්නයි කියලා කියන්නේ මේ මිනිස්සු කොණ්ඩේ මේ මේ පැතර තියන්නේ මොකද මේ කොණ්ඩේ බැඳගම ලියන්නේ ඒකට මේ තපස්සල් කියලා જાතියකුයි අලුයි කලවම් කරලා තියලා අනල ගහන්නේ මොකද එතකොට උකුණන්නේ ඉන්න බෑ හැබැයි ඒක නිතරම පොදියේ හිටිනවා මෙතන හොල්ලන්නේ ඒක ඒ නිසා බුදිය ගන්න ඕන නිසා ඒගොල්ලෝ මෙතෙන්ද කරලා බලන්නේ පැත්තල්ලා බුදියන්න පුළුවන් මේ අතර බුදියන්න පුළුවන්. මේ ජටා මඩුල්ල එnde ende ende වැඩෙනවා. ඒක සාමාන්‍යයෙන් මේ මස්ලිය නලවයි කියලා කියන්නේ. ඔය රද්දන්ගේ හැඩපළු ගෙතෙන්නේ. ඒ වගේ හැඩපළු જાතියක් තියෙන්නේ. ඒකෙන් තමයි කියන්නේ තපස. ඉතින් ඒක තමයි දරුවසන් කිව්ව ඕක කොච්චර කෙරුවක්වත් කෙලස් තියෙනවා නම් අභ්‍යන්තරන් තේ ගමනම් බාහිරම් පරිමජ්ජදී කියලා අභ්‍යන්තර කෙලස් ගොඩාක් තියෙදි ඔය පිටතරසේ වලින් වැඩක් නැහැ කියන එක අද අර්ථකථනය දෙන්න වෙලා තියෙන්නේ අපි බුද්ධ ආගමයි කියලා බුද්ධ ආගම රකින්න මූල ධර්මවාදීව ඉදිරිපත් වෙලා ඉන්න ඇත්තව හරියට එදා බමුණු කුලවල හිටපු ඇත්තෝ වගේ ඉරවිල්ලක් කියලා තියෙනවා. ඒ ඇත්තෝ හිතනවා අපි හිතුවක්කාරයි, අපි සම්ප්‍රදාය කඩනවා, අපි මේ බුද්ධ ධර්ම සංකර කරනවා, අපි මේ නොමගට ඇදගෙන යන්න හදනවා කියලා. නමුත් අරමණ ධනේ වෙන කෙනෙක් කරු සමාජ විද්‍යාත්මක ගවේෂණයක් තියෙනවා 1980 90 විතර ඉලක්ක පොතක ඒක කියලා තියෙනවා මේ අලුතෙන් එන પરම්පරාව විශ්වාසනා කළ යුතු නිවන් දැකිය හැකි කියන කට්ටිය කෙලින්ම බුද්ධ වචනේ තමයි යන්නේ. කෙලින්ම සූත්‍ර කියවලා ඒකෙන් තොරතුරු ගන්නවා මිසක් අතරමැද ඉන්න කරක දෝරුවන්ගේ නඩුකාරයන්ගෙන් අහන්න යන්නේ. ඉතින් ඒ නිසා මේගොල්ලන්ගේ මේ කෙලින්ම සූත්‍ර වලින් ගන්න සාරය අලුත් ඉන්න කට්ටියට පෙන්වන්න. ඒගොල්ලෝ කියනවා මේ දැන් ඔය සාමාන්‍ය කතෝලික එක නිකායක් තියෙනවා බයිබලෙ කියවන්න තමයි. බයිබලෙ කියවන්නේ පාදක විතරයි. අනික කට්ටිය වාදර කින්දිය අහගෙන ඉන්න ඕනේ. බයිබලෙ කියවන්න මේගොල්ලන් තහන. අපි එකෙත් එහෙම එකක් තියෙනවා. මම දුබුරුමේ ගිය වෙලාවේදී අපි මම පැවිදි වුණා පැවිදෙන ඉස්සෙල්ලා මම සුබතරණ කියලා ත්‍රිපිටක පොත් කියවනවා. මට තේරෙන්නේ නැහැ. පාලිය කියනවා සිංහල කියනවා පාලි කියනවා සිංහල කියනවා 10 15 ටික ටික අහුවෙන මේ රසයක් තියෙනවා. මම මේ ජීවන කිලිම බුදුරජාණන් වහන්සේ දේශනා කරපු දේවල් නේ. ඊට පස්සේ මෙහි ආවට පස්සේ මම ලොකු සංස්කෘතයේ කිව්වා මම ඉගෙන ගන්න අධ්‍යාපන කරනකොට පාලි දන්නෙත් නැහැ. සිංහල ව්‍යාකරණ දන්නෙත් නැහැ. ඒ නිසා ඥානන්ද සංසේ ওই දැන් වගේ ළඟ ඉඳලා කියලා දෙන්නෙත් නැහැ. ඒකට කිව්වා එහෙනම් ওই නමට තියෙන්නේ මේ මජ්ක්‍ධිමනිකාය වල කියවන්නේ කියලා. මේ මජ්ක්‍ධිමනිකාය කියවට පස්සේ දැන් උපසම්පදා වෙන්න කියලා විනය පිටකේ කියවන්නේ කිව්වා බොහොම කෙටියෙන් ශීල ලංකාර සංස්කෘතිය කියලා දුන්නා. ළඟට ගියාම ප්‍රශ්නයක් ආවොත් ඥානන්ද සංස්කෘතිය දුන්නා. ඒක අඩියටම කියලා දෙනවා. ඊට පස්සේ මම කරපු විනය පොතක් ටිකක් සාමාන්‍ය කියවගත්තා. කියවන ගියරෝසේ ගුරුම ශාන්සනාවක් ඇවිල්ලා මේ ධම්මජීව බෙන් කැලියටම වෙලා හිටියා මේ පොතක් පතක් කියවොත් නරකද කියලා. මම ගාන මට අවශ්‍ය පොත් ටික කියවගත්තා. ඊට එහෙම කවුද කියුවේ? කියවන්නේ නැහැ නේ පොත් මං කිව්වා පොත්කට කියව. බුදුහම්මේ එහෙම කියලා දීලා තියෙන කවුද? එහෙම බුද්ධ වචන කවුරු කියවන්න හොඳ නැහැ. ආචාර්යන් වහන්සේ ළඟට ගිහිල්ලා වැඳලා ආචාර්යන් වහන්සේ කියලා දෙන තාලෙට කියලා දෙන්න ඕනේ කිව්වා බුද්ධ වචනේ පොත් අරගෙන කියවන එක සම්පූර්ණ වැරදි වැඩක් කියලා. මං කිව්වා ඒක මං කියව පොතේ තිබුණේ නැහැ ඒක. විද්‍යාඥයෝ ජටාමඩල බැලුවෙත් නෑ මොකක්වත් නෑ මෙන්න තියෙනවා කියවපන් කිව්වා. ඒකම හරියන්නේ එහෙම හරියන්නේ නැහැ. ඔබ ඉස්සල්ලාම මේ අටුවාව කියවලා ඒ ක්‍රමයේ තමයි බුද්ධ වචන තේරුම් ගන්නව නැත්නම් ඕගොල්ලෝ පටලවා ගන්නව ඕගොල්ලෝ සංකර කරනවා මොකද මම විතරනේ සංකර වෙනවා නම් සංකර වෙන්නේ ඒක හොඳයි ඊට පස්සේ දිගටම මට ලොකු තාන්ති කිව්වේ අනිකුත් අට කතා නම් මම කියවන්න රස නම් කියවන්න එපා නම් පැත්තක තියන්න කෙලින්ම බුද්ධ වචන තියෙනවා දැන් බලන්න අද රේඩියෝ එකේ බණක් ඇහුවත් ඕන ස්වාමීන් වහන්සේ නමක් කෙලින්ම සූත්‍රයක නමක් කියලා සූත්‍ර විස්තර කරන්නේ කියන්නේ කෙලින්ම බුද්ධ වචනේ දෙනවා ඉතින් මේක දැන් ඉන්න ගිහියා හරි දැනුවත් ධර්ම දැනුමක් සෑහෙන්න තියෙනවා. නමුත් ඒ වුණත් ඒ දැනුම තුල තියෙන බුද්ධාගම කියලා කියන්නේ භාවනාවයි. භාවනාව කියන්නේ විපස්සනාවයි. විපස්සනා කියන්නේ සත්‍යයි කියන එක නම් ඒ සමීකරණ නම් යන්නේ ඉතාම කලාවකින්. භාවනා මධ්‍යස්ථානවලවත් ඔය කටයුත්ත නැහැ. ඒ වගේ තද කරන්නේ බෝධි පූජයි. ඔය අනම්මන සාමාන්‍ය මේ. ඒකට අර සමාජ විද්‍යාඥයෝ කියන්නේ මෙරිට් මේකින්. පින් ඇති කරගන්න මතු ආත්ම සන්තෝෂ වෙන්න. ඊගා භවයේ සන්තෝෂ වෙන්න නැත්නම් මේ ජීවිතේ ඉස්සරහට හොඳ හොඳ කට්ටිය ඇසුරු ලැබලා සන්තෝෂ වෙන්න කියන එහෙම නැත්නම් සෞඛ්‍ය සම්පන්න වෙන්න එහෙම නැත්නම් ඔය කියන මානසික රෝග නැති කරන්න මිස සංසාරිකෙන් ගැලවීම නෙවෙයි මේක ටෙම්පරාදුවේ දාලා සංසාරේ ඉඳයි පූජා ක්‍රම තියෙන්නේ ඉතින් ඒක හරි ජනප්‍රියයි ඒක තමයි ඔය තැන ගැදෙන්නේ ඒක තමයි ඔය තාන්න මාන තියෙන්නේ ඒක තමයි මේ ජනමාධ්‍ය සැදී පැහැදී තියෙන්නේ ඉතින් ඒක අපි හොඳට දැනගන්න ඕනේ ඒකට විරුද්ධව යන්න එපා ඒකට මේ කලු ගලේ ඔලුව ගහගත්තා වගේ අපිට ඒ ඔච්චරක් තියේදී අපි සතිමත් වැඩ කරන ගියොත් අපි යන පාට හුල්ලඟක්වත් අදින්නේ. හැබැයි සුලි සුලං සමාගෙන ගොරවගෙන අකුළු ගහගෙන එනවා. તો આવොත් તો උසල ගහන, තරි ගහන, ගහන සක්කල ගල එන්න එපයි කියනවා. නෝ ගිහිල්ලා බලන්න එකෙක් අක්කත්. ඔය පොම්බන කට්ටිය කවුරක් කරන්නේ. ඉතින් ඒ ගැම්ම එන්නේත් නැහැ. මෙහෙම සාකච්ඡා කරුවට හරියන්නේ නැහැ. භාවනා කරලා මේ නීවරණ ධර්ම රාශියක් මත අරමුණ හඳුනා ගන්න. අරමුණ මතු කරගෙන අරමුණ තියේදී නීවරණ තුනක් ගණන් ගන්න එපා. අරමුණ තියෙන්නේ. අරමුණ තියේදී ශබ්ද තුනක් ගණන් ගන්න එපා. අරමුණ තියෙනවා කියන ඒ අරමුණෙන් ඇති කරගන්න ආරක්ෂාව, අරමුණෙන් ඇති කරගන්න විශ්වාසය, අරමුණෙන් ඇති කරගන්න චිත්ත ශක්තිය තියෙන මනස දන්නවා. මේ ඔක්කොම ගොරවන්නේ පොම්බන්නේ බුරණ බල්ලු. අපා ගන්න කට්ටිය නේ. අපේ මිනිහව කරන්නේත් නැහැ. අන්තික එහෙම ආපන බල්ලෙක් ආයෙ මොනව කරන්නේ? කාරණා කවදාද? අන්න ඒකට යන්නේ ගැම්ම ගන්නේ මම මේ ගාතාවක් වගේ කියනකොට බුද්ධ කාලේ බුදුරජාණන් වහන්සේගේ භාෂා ලීලාවයි එදා පැවති ජන ක්‍රමයයි අද අපි ඒක තේරුම් ගන්න එක බලනකොට මට අවාසනාවක් නැනමුත් කියන්න වෙනවා මම මේ කියවපු ටික කියවන්න ඉංග්‍රීසි මාධ්‍ය පොත් කියවන්න සිංහලෙන් කවදාකවත් මේවා ලියවෙන්නේ නැහැ කතා කරන්නේ නැහැ ඒක පත්‍රවල පළ වෙන්නේ නැහැ මොකද පත්‍ර විකිනින්නේ නැහැ මොකද කරන්නේ මොකතර බටහිර සංකල්පයේ තියෙන්නේම කිලිම පොයින්ට් එකට කතා කරන ගැතිය නිසා ලංකාවේ තියෙනවා තුන් හතරනම කාමතුරු මේක තේරුම් අරගෙන මිනිසුන්ට කිලිම කරනවා කියනවා. ඉතින් ඒගොල්ලෝ සාමාන්‍ය පිළිදෙන්නේ සංකර ගති, ඊ ගති කියන වගේ චෝදනා වෙනවා. හැබැයි මේ විපස්සනා වැඩෙනවා නම් සතිය වැඩෙනවා නම් මම ඒකට දුන්නත් අනුකම්පා කරනවා. මේ අපේ දැන් પરම්පරා දෙකකට ඉස්සෙල්ලා පටන් ගත්ත මේ අලුත් රැල්ල මේ අලුත් විපස්සනා මේ පෙරහැර ඉදිරියට ගෙනියනවා කියනකොට මෙච්චර අමාරු නම් ඒකට මුල් වෙච්ච ලොකු ස්වාමීන් වහන්සේලා කොච්චර දුෂ්කරතාරයන් ගත්ද කියලා මට හිතෙනවා. එහෙමනම් සර්වඥාන්සේ දා Hindu ලෝකේ සුද්ධාම පිළිටවනකොට මොන විදිහේ සර්වඥතා ඥානයක් පාවිච්චි කරලා මොන තරම් ඉවසිල්ලකින් මොන තරම් දැඩි අදිෂ්ඨානයකින් ඉස්සරහට අවුරුදු ගාණක් පවතින මේ වැඩේ කරාද කියලා බලනකොට කිසි පැකිලීමක් නැතුව පසඟ පිළිල වඳින්න පුළුවන් සර්වඥාන්සේට මේ කරලා තියෙන මේ පේන්න තියෙන වැඩ ටික. මේ මනුස්ස ලෝකේ පේන්න තියෙන වැඩ ටික දිහා බලනකොට පුදුම හිතෙනවා. උන්වහන්සේ කියන අභිඥා ඥාන සහ ඔය නොපෙනෙන ලෝක පැත්තක දිවිච්චාවයි. මේක බලනකොට පුදුම හිතෙනවා. මොකද අද වුණත් හරියට වැඩක් කරන්න ගත්තොත් මේ ළඟ ඉඳගෙන මේ අඟේ ඉඳලා කන කන්නා වගේ හරියටම මේ වැඩේට කොනහන පිළිසක් වෙනවා. ඒක නැත්තම් මං කියන විපස්සනා නෙවෙයි. තියෙනවාමයි තිබිය යුතුමයි. ආසන්නිම තියෙනවා. හොඳට දැනගන්න ඕනේ මේ ළඟ තියෙන දේවල් වලින් තියෙන්නේ බාධාවක් මිසක සාධකයක් නැහැ. ඒක ඔය වැඩෙනවනේ වැඩෙනවනේ නෑ යnderිනවා. තමන්ගේ මූලික પરමාර්ථය මතක තියාගෙන කොයි දේ කරත් සතියෙන් කටයුතු කරන්ඩ ඒකම කතා කරනකොට හැම වෙලාවෙම ඒ දස කතාවක් තුත සතියේ සම්පජන්‍යයට බර කතාවක් කරන්න අනික් කතා නොකර ඉන්න බෑ මේ ලෝකේ ඉන්න කතාකාරයෝනේ. ඒගොල්ලන්ට එහෙම ටිකක් වෙලා දීලා අරගෙන යන එකයි තියෙන්නේ. ඉතින් ඒ නිසා මේ මේ වචනවල නවාර්ථකතනයක්. මේක තමයි අපිට තියෙන චෝදනාව. මොන දේත් අපිට ඕන විදිහට අපි හරව ගන්නවා කියනවා මේ බුද්ධ වචනේ වුණත් හරව ගන්නවා කියලා කියනවා. නමුත් මම නම් ඒක අරගෙන තියෙන්නේ මේ මගේ වාසියට. මම මේ කරන වැඩේ හරි. මේ වැඩේ කරන්න මට කායිමත් මේ ලෝකේ උපදෙස් ගන්න කෙනෙක් නැහැ. අර කිලින්ම ගන්න බුද්ධ වචනේම අර ගන්නවා. ඒ කියලා තියෙනවා ඒ සම්ප්‍රදාන කුල කුල වාදයෙන් ඇති වෙච්ච බාධාව අද තියෙන්නේ ඊට වැඩිය මතවාද වලින් මේ සංසාරේ වවාගෙන කන බුද්ධ ආගමක් අඩු තියෙනවා. අද බුද්ධ ආගමකාරයෝ සේරම කරන්නේ එක්ක ලෙඩ රෝග නැති කරගන්න, එහෙම නැත්නම් චිත්ත පීඩා අඩු කරගන්න, එහෙම නැත්නම් ජනප්‍රිය වෙන්න, එහෙම නැත්නම් සුදුසු ස්වර්ග ජීවිතයකට යන්න. ඉතින් මම ඒක කට්ටිය දාන්නේ දෙවෙනි පන්තියේ බුද්ධ ආගම නැත්නම් අබුද්ධ ආගමකාරයෝ. යම් කිසි කෙනෙක් කියනවා මේ ජීවිතයේමයි මරණ කමන්නේ. මේ ජීවිතේමයි කියලා මට පුදුමයි මම ওই බුරුමයන්ට කාරණා හොනකොට මම බුරුම කියන්නේ අලමනල මොනවක්වත් දන්නේ නැහැ. ඊට පස්සේ ඒ ස්වාමීන් වහන්සේ ලියපුවා තමයි ඉන්දිස් වෙරි ලයිෆ්. ඇමරිකාවේ ගිහිල්ලා ලියු බණර කියලා තියෙන මේලෝදීම කියන එක තමයි ජනප්‍රිය. ඊට පස්සේ මෙහි ආවිල්ලා මට මේ නිලතල හම්බුනට පස්සේ මෙහෙදී අවස්ථාව ලියලා තිනවා ඉන්දිස් ලයිෆ් itself. අමරිකන් ජාමලෝක අහලා තියෙන්නේ පරමාර්ථය නිසනෝනියති කරන්නේ මේ ජීවිතයේදීම මේකින් ඇත්ත සෑහෙන විරුද්ධයි ඔක් කරන්න බෑ. ඔය කරන්න බෑ. ඔය කියන්නත් හොඳ නෑ. කරන්න බෑ කියලා. මට හිතෙනවා අපි නෙවෙයි කරලා තියෙන්නේ මුල් වෙච්චට කියලා තියෙනවා. අපි මෙතෙන් ආවම ඒ විය ගහට කර ගැහුවනම් එදපන්. මම නම් හදින්නේ බොහොම සන්තෝෂයෙන් මේ වගේ දෙයක් බලලා වෙන්න ඇති අපි ඉඳ ඇත්තේ. ඒකමයි අදගෙන යන්නේ. ඉතින් මේකෙදී කිසි කෙනෙක්ගෙන් මේ ධෛර්යයක් බලාපොරොත්තු වෙන්න එපා. කිසි කෙනෙක්ගෙන් ආධාරයක් බලාපොරොත්තු වෙන්න එපා. කිසි කෙනෙක් ආදර්ශ තැවිලි ඉල්ලන්නත් එපා. විතර පහතුන් ටික හම්බුනාට පස්සේ රගර් බෝලේ අතර අහුනා වගේ තමයි. ඕන කෙනෙක් ටැකල් කරපු දේ ගත්ත කඟ වෙනා වගේ අනේකයි කියන්නේ ඉස්සරහට. අර මනුස්සයා ටැකල් කරා මේ ගමක ටැකල් කරයි කියන ඒති රගර් දන්නේ නැති කෙනෙක් නේ. රගර් දන්නේ විදිය දන්නේ කොහොමද ටැකල් කරන එක තමයි මේ විරුද්ධ පක්ෂෙන් කරන්නේ. ඒ නන්නත් පිටියේ දෙන්න නැතු පිටියේ බලන්න දෙන්නේ. අපි බහැලා ඉන්නා නම් බාධා වර්ධි බය වෙන්න බෑ. මේ වගේ නිකන් ඔය මේ ජටල බඳලා තාපස ස්වරූපෙන් ඇවිල්ලා පෙන්නන මතවාද බාධා නෙවෙයි. කෙලින්ම මූල ඉස්සරහට එනවා. අතපය දික් කරගෙන ආවත් ඒක දෝගා මේ අලංකාරයකට ගන්න මිසක් අපි යන ගමනට බාධා විදියට ගන්න නරකයි. මොකද එතකොට අපි අත්වචනාන්තික අර සාරාංශික කල්පලක්ෂණ පෙරම්පුරු හරිය අපි පුංචි කළ කලකුවා වෙනවා. එහෙනම් අපිට ඇත්තටම තියෙන දේවල් විසඳිය හැකි සාකච්ඡා මාර්ගයේ විසඳන්න පුළුවන් ප්‍රශ්න මෙවැනි ලෝකයක් නැහැ. ඒ නිසා ඉදිරියට යෑම සඳහා නම් තමයි කෙලස් බාධා වර ඇතුළත තියෙන කෙලස් බාධා වර ප්‍රධාන බාධාවක් වෙන්නේ. එහෙම තමයි හිතන්න ඕන. ඒක තමයි අපිට ඉදිරියට යන ගමනක් යන්න තියෙන්නේ. ඉතින් ඒක නිසා ওই ධාතාව මට මතකයි අපිට අටේ පන්තියේදී බුද්ධ ආගම සර් කියලා දුන්නා. කින්ති ජටයි දුම්මේද කින්ති අදින සාකිය අබ්බන්තරන්තේ ගානම් බාහිනම් පරිවර්ධති. ඒ කියලා මොකද ධාතක අටක් එනවා අපිට හැමදාම විභාගෙට SSC පාස් වෙන්න ලියන්න ඕන. ඕක එකක් මම කටපාඩම් කරගෙන ඉන්නවා. ඒ කටපාඩම් කරන ගිහිල්ලා උත්තර ලියන්න ඕනේ ධම්මපදයෙන් කොටස සිලබස් එකේ තියෙන. ඒ සිලබස් එකේ තියෙන අටක් දුර දෙනවා ලියන්න. ඕක මම කටපාඩම් කරපු විදිහ එකක්. නමුත් මේ ළඟදී තමයි මම විශේෂයෙන්ම ඔය ඇවිදින කොටයි ඔය දැන් ඔය බටහිරේ තියෙන ඔය සති mindfulness based stress reduction programme ගොඩාක් වැඩ දිනවා. අන්න ඒක කියන කොටයි තේරෙන්නේ මොකද්ද මේ ළඟදී ඇතිවෙච්ච බුද්ධ ආගමේ පුනරුදය කියලා. ඉතින් ඒකදී අපි දැනම දැන හිටියට අපි ඒකේ පතාක යෝධයෝ අපි වැඩ කරන යුද්ධේ ඉන්නේ. නමුත් මට පේන්න තියෙන්නේ මේ සෙබළුන්ගේ හුඟදිනේගේ කකුල කැඩලා. ඒබල් බොඩි ට්‍රෙජර්ස් අඩුයි. ඔක්කොමලා මොකක් හරි කරන්න ගියාම බෑ කියන පටන් ගන්නවා. තරිජුරු ගන්න පටන් ගන්නවා. එහෙම බෑ මේක. මේක හොයලා බලලා කටයුතු කරන්න ඕනේ. මොකද අපිට මේ තියෙන්නේ පාදක මැඩගෙන යන ගමන. එයා කිසිම වෙලාවක තමන්ගේ දිනචරියාවේ චෝදනා තියාගන්න බෑ. මොනම කෙනෙකුට හෝ මොනම දෙයක් වෙනුවෙන්වත් චෝදනා නැ කළ හැක්ක මොකද්ද? මේ තත්ත්වයකදී මට කළ හැක්ක මොකද්ද කියලා බැලුවොත් මේ අර ලෝක යුද්ධදී වැටුණාට පස්සේ ජපන තේරුම් ගන්න තිබුණා පොඩි පිරිසක් නම් තමයි ඇතුළට නැමිලා ඉන්නවනම් මුළු ලෝකෙම ගහන්න පුළුවන්. සුළු හතර පහ දිනේ කරේ කමන්නේ ඇතුළට නැමිලා ඉන්නවා. තමන්ගේ තමන්ගේ પરමාර්ථය දිහාට ඔය ලෝකේ විශාල සමිති තිබුණා සේරම රණ්ඩු තියෙනවා. ඉගෙන ඉගෙන ඉගෙනට රණ්ඩු සමිතිවල මොකක්වත් ගන්න දෙන්නේ නැහැ. ඔකේ තියෙන්නේ අවුල. හතර පස්සේ කාරිකාර ධනුපාලතුමා කිව්වේ මට හාමුදුරු පද්දෙනෙක් හිටියොත් මම ලෝකෙ බුද්ධ ආගම කරනවා කියලා. හාමුදුරු පද්දෙනෙක් කියන්නේ මේ තාට්ටේ ගාව දුරු කරපු කට්ටිය නෙවෙයි. මේ කාරණා තේරුම් ගත්තා. හිටියේ නෑ. හොයන්න අමාරුයි. ඉතින් ඇත්තටම මේ සර්වත්‍ය දේශනා පවා තිනවා අපිට අවශ්‍ය කරන නියම කල්යාණ මිත්‍ය අමාරුයි කියලා. මොකද අපි ඒක එහෙම හිතන්නේ නැතුව පුළුවන් ස්වරූපයෙන් කල්යාණ මිත්‍රත්වයෙන් වැඩ කරගෙන ගියොත් එකයි එකයි එකතු වෙච්චාම දෙකයි නෙවෙයි. ඒ බහුගුණ වෙනවා. සමාදාස සතියත් එකතු වෙච්චාම ඒක බහුගුණ වෙනවා. ඒ නිසා අපි පුළුවන් තරම් මේ පරමාර්ථ පැහැදිලි කරනවා. අපි ඉන්නේ බුද්ධ ධර්මයේ, අපි ඉන්නේ භාවනාවේ, අපි ඉන්නේ විපස්සනාවේ, අපි වැඩ කරන්නේ සතියද කියලා දන්නවනම් ඊට පස්සේ අන්රිසර්වඩ්. අමලඟ කිසිම ඉතිරියක් නැතුව පුදන්න ඕන. පුදන්න ඕන. කොහොමද දීපංකර පාදමූලී තවසේ වැටුනේ අසිතාවසය සංසේ කකුල් දෙකේ මඩ ගෑවේ මගේ කර පිටේ යන්න කියලා. තමන්ගේ කාය ජීවිත නිරපේක්ෂව මේ හදාගන්න බැරි පාර කොටස දුන්නා වගේ ආ මේ මට්ටමට ගියාට පස්සේ අර මම කලින් කිව්ව විදිහට නිවන් දැක්කා වගේ මහා මේ පිරිචිගතියක් එනවා. අපි ආපු પરම්පරාවේ ස්වාමීන් වහන්සේලා වැඩ කළ තියෙන හැටි පේනවා. ඉතින් ඒකට බැරි මොකද අපේ හිත පොඩ්ඩක් රිසර්ව් එකේ තියාගන්න හිතනවා. ෆුල් මොකද්ද 100% දාන්න කැමතියි. කෙනෙක් උපරිමයේ කරන්නේ නැහැ. ඒ නිසා අපේ හැකියාවන් අපි දන්නේ නැහැ. අපේ හැකියාවන් දන්න අන්තිමට මේ එනර්ජි ශක්තිය හෝ දැනුම හෝ 100 100ක්ම කියලා දානවා. එතකොට අලුතෙන් ලිල්ලක වතුර ගන්න ගන්න පිරිනා වගේ අමුතු ශක්තිය. උංගෝදනේ කිතුනා මෙහෙම ගියොත් මේ වෙහෙස වෙයි. මෙහෙම ගියොත් හති වැටෙයි. මෙහෙම ගියොත් ලෙඩ වෙයි. මනං අනම්බණං කතා. ඉදිරිය ඉන වැඩේ මේම නම් නැත්නම් මේ යෑම සුදුසුයි. දණින් නැති ජීවත් වෙනවට වඩා. ඉතින් සාමයේ කෙලස් එක සැපෙදී කිසි කෙනෙකුට වග වෙන්න ඕනේ. කිසි කෙනෙකුට කිසි කෙනෙකුගේ අධිකාරියකුත් නැහැ. 100 100ක් දාලා කරන්න. ඒක ඒක තමයි මේකෙන් හම්බෙන Tamanට හම්බෙන මේ ගැම්ම යන්න පුළුවන් මොනවත් නැහැ. ඉතින් අර මේ බෝලේ අතර ගත්තා වගේ අරගෙන යන එකයි තියෙන්නේ. ඉතින් කොහොම කරොත් මම කියන පණිවිඩය තේරෙනවා මේ එකමයි මම කියන්නේ නැවත නැවතත් කියමනේ. මේක සඳහා අපි කොහොමදක් පැය විනාඩි 45ක් කරන් තියෙනවා. ඉතින් මම ආරාධනා කර දෙන්නවා මෙහෙත් මෙල්බන් වලත් ඉන්න කට්ටිය මගේ ප්‍රශ්න ප්‍රකාශන තියෙනවනම් ඉදිරිපත් කරන්නයි කියලා. මේ මෙල්බන් වලට දැන් ඇහෙනවද මොකද තත්ත්වේ? ඇහෙනවා කරනවා හොඳට ඇහෙනවා. මේ ලයින් එකේ අත්‍යත්‍යක් තියෙනවා චිත්‍ර මම බලන්න ආයතරයක් සිග්නල් මාර වෙනකොට මේවා වෙනවා අද බිමල් එනවා කිව්වා මම බිමල්ට පොඩ්ඩක් බලන්න කියන්නේ. හොඳයි ඒ පැත්තේ ප්‍රශ්න තියෙනවා නම් ඉදිරිපත් කරගන්න කියන්නේ ඉන්නවනම් කවුරුත්. ඒකට අපි කාල් කරන ගත්තොත් අද දවසෙත් මේ පිරිත් කියවනේ වැඩේ යනවා. කමල් මහත්තයලා මෙන්න ඒක දවල් වලට වෙන වැඩයකට හෙට උදේ උදේ වරුවේ කඳුරේකක් තියෙනවා. ඒක නිසා දින මහත්තයා එතන වැඩක් කරනවා. පාලය පහර සුද්ධ කරන එක යනවා මේ ඉස්සරහා මළුව සකස් කරලා මේ ගොඩ ගොර ගොර හැදිතන් කීපයක් තියෙනවා තැම්පත් කරලා වැලි දා ගන්න තියෙනවා. ඊට පස්සේ කහමාරට මේ බලාපොරොත්තු වෙන ආමුත්තන්ගේ ඔක්කොගම සායකයන්ගේ පැමිණීම එකහමාරට බලා පදාංගන ගන්නවා මේ විවෘත කිරීමේ වැඩ පිළිවෙල. ඊට පස්සේ ඒත් එක්කම වගේ මහ සභාව රැස්වීම කියලා දවසේ කටයුතු නිම කරනවා. එතකොට ඒ කොණ්ඩකත් හඳා වෙනකන් කී. ඊට පස්සේ හිත උදේ 8:00 9:00 විතර උනට මට පිටත් වෙන්න තියෙනවා. ඒ නිසා උදේවරුේ හෙට කමඨාන සුද්ධ කිරිල්ලක් හෙට දෙන්නේ අපිට මේ විනය සාකච්ඡාව. ඒ නෑ කමඨාන සුද්ධ කිරිල්ල. අය හෙට කරනවා අනිද්දා. අනිද්දා කරන්න වෙලා වෙන්නේ. ඒ නිසා විනය සාකච්ඡාව මේවා කරනවා. ඉතින් කැමැතිනම් මේ ඩයස් මාස්ටර් තියෙනවා 12 කට්ටියක් තියෙනවා ධර්ම සාකච්ඡා තියෙනවා. ඥානන්ද සාන්තිගේ බණ මම අඟහරුවා දරහන්න බලන පොයේ දවසටයි දිනසුදාගතයි මේ වගේ කරපුව කඳුබඩ ධර්ම සාකච්ඡා ටික තියෙනවා. ඒ ටික අහන්න පුළුවන් පැටිකට කරපුවා. ඉතින් යාම බ්‍රහස්පතින්දාටත් අවශ්‍ය නම් ලොකු ස්වාමීන් වහන්සේගේ බණ ටික සුද්ධ කරලා තියෙනවා දැන්. එතන මගේ ওই රිට්‍රීට් එකේ තියෙන බණ ටිකක් ගන්න පුළුවන්. ඒ ටික එකතු වෙලා ඒ චාරිත්‍රය දිගට කරගෙන යන්න. මේ වැඩවල. මේ ටිකයි මතක් කරන්න තියෙන්නේ මේ හම්බෙච්ච වෙලාව. මොනවාද කියලා බටේ විචිත දානික එතනින්ද කියන්නේ මේ අසුක මම කතා කරා යන විදිය හොඳයි. කෙටිව තැනකින් ගිහිල්ලා දොලට වැටෙන දානවා අන්තිම තැනට හොඳට ගලියක් හදනවා ගලක් උඩ තියලා අතකොට ගහන්න බැරි වෙන විදිය. වැස්සක් වෙන වෙලාවට හොදාගෙන යන විදිය කාටද කොහොමද? ඒක ගමිතිය කියන්නේ දැනනවා කල්දාරුද? උඩ උඩ. ඒක මම පල්ලෑ ශාලාව ඉඩක් නැහැ කැඩිලා. ඒක නිසා මෙතනම විවෘත කිරීමක් කරලා සභාවයි ඔක්කොම මෙතන. හෙට දවසේ භාවනාවක් මේක මේක තමයි කරන්නේ. ඊට පස්සේ මහා සභාවකින් තියන්න පුළුවන් මේ පල්ලෑ. මේ හැර විවෘත කිරීමේ දෙකම එකට මේක කරන්න බලාපොරොත්තු දවල් ආහාරෙ තියෙනවනේ පල්ලයට යන්න එනවනේ නැත්තේ. ඒ පල්ලය ඉඳලා නෙන්නේ. පල්ලය ඉඳලා ආහාර ආරම්භ වෙන්නේ කියන. ඒක ආහාර වෙනවා කියලා කියනකොට ඉතින් ඔව් එන කෙනෙක් කලින් එන්න වෙනවා. සංඝයා වහන්සේලා අපි කොහොමඩක්වත් විවෘත කරන එකට ආරාධනා කරනවා. විවෘත කරන වෙලාවට ඇවිල්ලා මොකක්ද පිළිසූත්‍රයක් හරි කියනවනේ අපි. ඉතින් ඉතින් ඉතින් අවශ්‍ය නම් නැගිටලා යන්න පුළුවන් නැත්නම් ඉතින් හිතියක් ප්‍රශ්නයක් නැහැ. ඒ ආරාධිත අමුත්තන්ටත් එච්චරයි. හිටියන ඔක්කොමලා ඉන්නේ අපේම දායකව තමයි ආරද්ධි සමතු කියලා. ඒගොල්ලොත් මේ AGM එකට ඉන්නවා නම් ඉන්නවා. මේ මොකද AGM එකේ ඇත්තට සීමාවක් නැහැ අපේ. මේ ඡන්දයක් විමසිල්ලක් කරන්නේ නැහැ නේ. නිසා දැනගැනීම සඳහා විතරයි ඒකට කැමති නම් ඉන්න පුළුවන් නැත්නම් වෙලා යනවනම් මේකෙන් ආර්ධනාවෙන් පස්සේ විවෘත කිරීමෙන් පස්සේ නැගිටලා යන්නත් පුළුවන්. Thank you. ඒ සම්ප්‍රදාය දන්න නෑ නෑ ප්‍රශ්න නෑ හොඳයි ඒක නම් ප්‍රශ්න නෑ කියලා කියන්නේ හොඳයි අවසන් යන ගමනයි මේ ප්‍රශ්න නැත්නම් අපි ඊගාව ගාතාව කියමු මේ මෙහෙමුත් මත කරන්න දෙයක් නෑ ඒ අපි මෙල්බන් පැත්තේ ප්‍රශ්න නැත්නම් අපි ඊගාව ධම්මපද ගාතාවට යනවා දැනටනම් ප්‍රශ්න නැහැ මොනවාක්. හොඳයි. පිටත උපමට උපමට්ටමෙන් වැඩ වැඩෙත් නැත. කුහක බ්‍රාහමණයෙකු රැබ විසල්පුර කුරුගේ හල කින්දේ කින්තේ ජටායි දුම්මේද කින්තේ අජින සාටියා අභ්‍යන්තරන්තේ ගහනං බාහිරං පරිමජ්ජති අන්නෝය දුම්මේද තේ ජටාහි කින් තේ අජින සාටියා කින් තේ අභ්‍යන්තරං ගහනං බාහිරං පරිමඤ්ඤති වාචය හිරුර රා දොස් වලින් විදේ තිබියදී පිටපැත්තම සැරසීම ඊතා නිතරුය අර්ථ නුවර නැත්ත ඔබගේ ජටාවෙන් කිම ඔබගේ අඳුන් දිවිසමින් කිම ඔබගේ ඇතුළත කෙලසුන්ගෙන් ගැලසී ගත ඉරුවා තුළ පිරී පවත්නේ රාගස්ථාය කෙලෙස්ය ඔබගේ ඇතුළත එසේ නොයෙක් කෙලෙස් වලින් පිරී පැවතුනත් පිටපත්ත පිරිමදිනෙහිය දල මණ්ඩල බඳ වැහැරි සිවුරු යන නියපොත්තු සහිත අඳුන් දීසම් පොරවා තවස් පිරිකරින් පිටපත්තම පමණක් ඔබවන්නේහිය ජටාහි දල මණ්ඩලෙන්ය තපස්සත හැඟවීම සඳහා ඉරබැඳි අවුල් සහිත කොණ්ඩයෙන්ය මේ වර්ග 11 වන ගයේ විවරණය බලන්න අජින සාටියා අඳුන් දිවිසමින්ය තපස්සත දැක්වීම සඳහා තිබුර ප්‍රවණ ලද නියපතු වලින් යුතු අඳුන් අඳුන්වන් දිවිසමින්ය අබ්බන්තරං ඇතුළතය සිය පිරුර තුලය ගහනං ජලසීගත් භවය ධර්ම කැලසුන්ගෙන් පිරී පැවැත්මය බාහිරං පිටතය පිරුරේ පිටත පෙනෙන පිටියත් පෙනෙන සත්‍යය පරිමජ්ජති පිරිමදි මෙහිය පිටකත්තම හොබවන්නේහිය පිටතින් පමණක් මට පිළිතුව දැක්වෙන ඇස්බැති අස්බැතිමෙන් සිරුරක් හිටගත්තම හොබන්නේහිය ජටා දැරීමෙන්ද වැහැරී තවුස් පිළිකර හැඳීමෙන්ද නියපොත සහිත අඳුන්වන් දීසම් පෙරවීමෙන්ද යන තවුස් පිළිකරෙන් සිරුරේ පිටගත්තම උපමට්ටම් කරන්නේහිය නිදාණය දිවි රැකමට මිනිසුන් මුලා කිරීම කුහක බ්‍රාහ්මණයා විශාල මහනුවරට නොදුරුව එක්තරා බ්‍රාහ්මණයෙක් කුඹුක් ගසකට නැග දෙපය පටලා අත්තක් බදාගෙන හිත යටපුරවම එල්ලී මෙසේ පවසයි. මට කිඟුල්වන් දෙනුම් 100ක් දෙන්න, විරුඳුම් දෙන්න. එසේ නොදුනහොත් බිම ඇති මැරි වේනුවර වනසමි, පාලි කෙරෙමි. ඔබගේ වසට ඔහුගේ වසට බිය වූ මිනිසු ඔහුට ඒ දෑ කපයා දුන්හ. ගහෙන් ගත ඒ දෑ රැගෙන වෙහෙර අසමින් යන ඔහු දැක වහන්දෑ ඕකල කීදේ බුදුරදුනට සැලකලහ බුදුරද මානෙහි ඔහු මිනිසුන් මුලා කරන්නෙහි කුහකයකි පෙර අන්දවිහි ඔහු දිවි රැකගත්තේ කුහකම් කොටයයි වදාළේය පෙර දිවි රැකීම සඳහා ජටා ගඳගත් අනවහැරි ඇඳගත් නියපොතු සහිත අඳුන්වන් දිවිසම් පොරවාගත් සොර සෞතෙක් වූ ඔහුට එක් සදහවතෙක් තලගොයි මසක් ලැබ රසට පිස ඉන් කොටසක් දුනි එය කා රස දැනී පසු ඒ සදහවතාගෙන් මෙසේ ඇති සොරතවසා පින්වත ඒ කුමන මතක්ද සදහවත තරගොයි මතකි මටය කෙනෙකුෙන් ලැබුණි ඒ සොරතවුසාගේ අසතුවා අසල තුමසක තලගොයි රජෙකු වෙතේ තලගොයි මස් රස වැනි නිතර පෙනෙන ඒ තලගොයි රජා මරා මස් කෑමට පිටියේය තවුසා දුරුමේ ලුණු ඈ කුඩු බඩු සිඟාගෙන මිස් අරම තමා තලගොයි රජා මරන්නද දඬු කඩක් සංගවාගෙන තුමස අසල නිදන්නාක් මෙන් මුනි තලගොයා තුඹසෙන් එළියට ඇදෙන්නේ අද තවසා හිඳිනසට නපුරයි හැඳි වහා තුඹස තුළට ඇදුනේ. තවසා නොපැකිල දඬු කඩින් පහරක් පහර දුනි. දඬු කඩ තුඹස හරහා වැටුණේය. තලගය තුඹස තුල සිට ඇතිගෙන සොර තවසාණනි ඔබ වැනි යටාවෙන් කීම හැඳි අනනහරියෙන් කීම පෙර වූ අඳුනන් දිවිසමින් කීම ඔබගේ අතුලත නපුරයි කැමති. ඒ නිමිති කොට අනුවනේ ඔබගේ හිතබැඳ ජටාවෙන් ප්‍රයෝජන කීම ඔබගේ නියපත සහිත හඳුන්වන දිස්සමින් ප්‍රයෝජන කීම ඔබගේ අතුලත ධර්ම කෙලෙස් වලින් ගහණය පිටගත් පමණක් පිළිමදින්නේ නියයි ඒ වදාළ තේක කිසිම ගාතම මොකද මේ ජටායි න ජටාහි නගොත්තේන න ජටාහෝති බ්‍රාහමණ යමි සත්‍යංච ධම්මෝච සෝ සුඛී සෝච බ්‍රාහමණ ඒකම තමයි මට ඔබ කටපාඩම් කියන දෙවෙනි කියන ගාතාව වක්‍රාට මේ කිංතේජට හඳුන්වන්නේද ඒක ඒක තමයි හැමතැනම මොකක් වෙලා තියෙන්නේ දැන් අද මේ වෙනකොට මේ ලංකාවේ පැහැදිලිවම ඔය මේ Hindu කීප දෙනෙක්ගේ බලපෑමට අදින්ම බලපාමින් පවතිනවා ඉතින් ඒගොල්ලෝ ඇවිල්ලි වෙලා ඒ අර ස්වරූපේ තමයි පෙන්වන්නේ දැන් තාපසිකගේ ස්වරූපේ පෙන්වලා ඉතින් කටයුතු කරගෙන ගියාම අර මිනිස්සු බෞද්ධ බෞද්ධයින්ට ඕනේ කරලා තියෙන අර අවශ්‍ය සාමකරණ කරන ජනෝසු වීමක් අර පිටරට යන්න හරි ඉගෙන ගැනීමක් හරි ඉතින් මිනිස්සු මොකක් හරි ඉන්ද්‍රජාලයක් කරනවා ඒ ඉන්ද්‍රජාලයක් කරලා තියෙන 10 15ක්වත් හරියනවා ඒක නැත්තිත් නෑ ඒකත් පොඩි දෙයක් නෑ ඒ මනුස්සයාට ඒක ලොකු දෙයක් නේ ඊට පස්සේ මොකක්වත් නෑ රහු බැඳගෙන ඒ කට්ටිය අනික් කට්ටියගේ යාළුවොත් එකතු කරගෙන අර මේ গোল্ডන් කී සිස්ටම් එක වගේ තමයි දී ගයරයි නේද තියෙනවා අර සිම් කරන එකක් නයි සයිබාබා ගියාද ආම්බුනේ මේ මේ කරලා ගන්නේ මේක ලැබෙන සෑකට එයාගේ වෙච්ච සෑගියට බොක්ස් එකට සිල් කළා වේද බොක්ස් එකේ දෙනවා යටින් මේ බොක්ස් එකේ යටින් දෙනවා මේ නෑ මාලේ ඉතින් ඒක අතන යා තව අනිත් ගොඩක් දෙනවා දිලෙලා අකින් තමයි අද තියාගෙන ඉතින් ඊළඟ එක කතා කරලා මේ දිනු කළා අර ඉලි දහක් දෙනවා සිංහල ඉක්ෂන් තියෙනවා කම්පියුටර් එකේ තියෙනවා මගේ කම්පියුටර් එකේ තියෙනවා ළමයි ඒක නේ ඒක හතරේ සායිබබා කියලා මේ මේවද වැඩ ගිය. ඉස්සර කටින් ගන්නවා ඒක ඒ කට ඇතුළේ ඒ ඒ වෙලාව වල කපුරු තාලයක් දෙවියා. මොකද්ද මේ ගෝල්ඩන් කලර් විතරක් වත්. එම ගුලියක් කියන්නේ. ඔව් මේව කරලා ගන්නවා ඒ ලේන්සු වෙන ලේන්සු කරා මොහොත් කරලා අරගෙනවා මෙහෙම කරලා. දැක්මම ඒක ෆිල්ම් එක කඩලා නෑ. ගෙනියන්න දෙන්නේ නෑ ෆිල්ම්. මම හිතන්නේ මේ ඔයාලේ හංගගෙන ගිය එක. ඊළඟ මේ මේ ඒවා ෆිල්ම් කරලා තව ඒ වගේ තුනක් වෙනවා. ඒ තුනම තියෙනවා ඒ වීඩියෝ ක්ලිප් එකම අරන් එන්න පුළුවන්. ටෙලිග්‍රාෆ් මැගසින් uh, එකේ වත්තරේ දාලා තිබුණා ඒක කෝඩ් කරන්න බෑ. ඒක කරලා තිනේ ඔක්කොම මේවා කරලා දාලා තිබුණා. ඉතින් ඒ කොච්චර જાතිව මේ පැත්තෙන් ප්‍රතිද කරා ගොඩක් ඇති ඒ වගේ මනසෙත් තියෙනවා එතෙන් දුනත් යන කට්ටියක සද්ධාව බින්දෙන්නේ නැහැ. ඒගොල්ලෝ දිගට කියන්නේ මේ මනසගේ තියෙන මේ පරිසරයක් හදාගන්න ඒ පරිසරය කියන්නේ මිනිසුන්ගේ මේ සත්‍ය නැති වුණා ප්‍රශ්නයක් නැහැ. ඉල්ලල වෙන්දලා කියලා හමුම ලේසියි. ඉතින් ඒ නිසා මේ එක්ක සරස්වති ගන්නවා. එහෙම නැත්නම් කතරගම දිවරේ මුඛා කරිමේ තියෙන තනිකර නිකන් මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන බුදුරජාණන් වහන්සේගෙන් එච්චර මොයි කියන සිලිලාරයක් හම් වෙන්නේ නැහැ. ඊට පස්සේ මුඛා කරයක් ළඟ තියාගන්නවා. ඉතින් ඒක එදා ඉඳලාම ලංකාවේ ඉතිහාසයේ තජ්ජුරෝ මේ ලංකාවේ දෙවින්නාස කෙනෙක් ගත්තාම හරියන්නේ. ජාත්‍යන්තර වෙන්න දෙමළ දෙවින්නාස කෙනෙක් ගන්න ඕනේ. ඒ නිසා ඉන්දියාවෙන් දෙමළ දෙවින්නාස කෙනෙක් ඒ දෙවින්නාසේ නෝඩ කියනවා මට දිව පන්සලක් නැත්තම් මට ගිහිල්ලා වදින මහරජු කියන සිම්පල් නේ. පාවිකාව ළඟම සිව කෝවිලක් හදලා දෙනවා. අනිත් එක කියනවා මට මේ සරස්වති අදහන්න නැතුව මට බෑ. පුල්ලාර කෝවිලක් කොහෙන්ද අන්න හැම පන්සලකම හැම මාලිගාවකම වටේට ඒ පල්ලි මෙව හතර තියෙනවා. ඉතින් රජුරෝ අර දෙවින්නාසේට බොහොම කැමතියි. මේ දෙවි බොහොම ලස්සනයි. ඉතින් ওই හිල්ලම තමයි යන්නේ. ඉතින් ඊට පස්සේ ඒගොල්ලන්ගේ ඒ තියෙන ඒ මායාවල් ටික හරියන්නේ නැතිවත් නෙවෙයි හරියන්නේවත් ඇති. නමුත් ඊට පස්සේ ගිහලා එළි වෙන දවසකට වෙනකොට මේ මෑතකදී නම් මම දැනන තුන් හතර දිනකේ සිද්ධ වුණා ජාත්‍යන්තර වශයෙන් ආයෙ මුකුත් නැ කඩාගෙන වැටෙන. කඩාගෙන වැටලා බලනකොට අර මනුස්සලම තිබිලා තියෙන පුළුවන් තරම් කුහක කියන ගතිය විතරයි. අනික කතියේ මායා කරන ගති. ඉතින් ඒක මම දන්නේ මේ උගත්තු කන කෑම මේක. මොඩ මිනිස්සු අපි කියන සාමාන්‍ය සද්දාගත්තු මිනිස්සු කනවයි කියන එක ඒක තියෙන ස්වභාවෙනේ. ඉතාලම උගත්. ඒක ඉතාලම උසස් නිලතල ගන්න මෙමු ඉතාලම අභීතව කටයුතු කරන ඇත්තෝ නිහින විදියට මේව තමයි අදහන්නේ. මේව දෙක තමයි යන්නේ. ඉතින් ඒක මේ අද කාලේ තිබුණ එකක් නෙමෙයි සර්වඥාන්සේ වැඩ ඉන්න කාලේ ඉඳලම ජම්බුකාදීවගේ කතාව මේ කතාව. දිගටම යනවා. ඒ අර දවසක් සර්වඥාන්සේ ඉන්න වෙලාවෙදීම එතනින් ජටිලෝ පස්සේ ගියාලු මේ කොතොල් රජුරෝ මේ සර්වඥාන්සේ අවසන් අවතරයි ස්වාමීන් වහන්සේ කියලා අර පස් දිනකට වැඳලා. නැදලා ඉවරලා ආයෙත් ඇවිල්ලා හරවතන ආව වාඩිලා ඉන්න ගමන් හරවතන මේ මේ මොකද්ද මේ හරවතන කියන සාංශ මේ කට්ටියට අභිඥා තියෙනවා මේ කට්ටිය මේ බොහෝම ඉර්ධි බල සහිත මේ බුද්ධ ශාසනය නෙවෙයි කියලා ඊට පස්සේ විදර්වචනාංශය දන්නවනේ මේ කතාව හරවතනසේ කියලා තියෙනවා මේ ඔගොල්ලෝ ඔත්තු සේවාවේ ඉන්න කට්ටියක් කියලා එදැයි හැම තැනම වෙන දේවල් දන්නවා පස්සේ රජුරු කියනවා මාත් ඔයගොල්ලන්ගෙන් තමයි දොස්තර ගන්න. ඒ නිසා මේ මිනිස්සු හැම පිළිගන්නකම වෙන දේවල් දන්නවා. ඉතින් ඒක ලෝකයට පෙන්නේ අභිඥා තියෙනවා කියන්නේ. දැන් රහවත්න්සේ කාරණා කිව්වට පස්සේ කොහොමද ජීවත් බාර ගන්නවා? මමත් මමත් ප්‍රාන්තවලදීන තොරතුරු දැනගන්නේ ඕගොල්ලන්ටයි. කොහොමද හිතන්නේ මේගොල්ලෝ අභිඥාවෙන් කරනවා කියලා. අභිඥාවෙන් නෙවෙයි මේගොල්ලන්ගේ වැඩිම ගත කරන්නේ අර පහත් ජීවිත ගත කරන්නේ ඒ තොරතුරු අරගෙන ඒක මේ අභිඥා සූත්‍රයෙන් ප්‍රකාශ කරන්න පටන් ගන්නවා. ඉතින් ඒව මෙච්චර මේ යුගයේ වුණත් සර්වඥාන්සේ කාලේ වුණත් අවිද්‍යාව එහෙම නැත්නම් මේ මිත්‍යා දෘෂ්ටි ඒ මොන වෙනසක්වත් වෙලා නැහැ. ඔය මේ සිංහල බුද්ධ ආගම් කතා, බෞද්ධ රාජ්‍ය කතා, එනේ ලෝකේ වැඩි හරියක් ඉන්නේ බුද්ධ ආගම්කාරයෝ කියලා කිව්වට අනිකුත් ආගම් වල ප්‍රශ්නේ මේක ඇතුළත උනත් එච්චරයි. අනිත් ආගම් වල නම් ඉතින් කතා කරන්න දෙයක් නැහැ. පෙත්ත කපලා තියෙන්නේ කතා කෙරුවොත්ම තියෙන්නේ ඔය වගේ ඇදහිලි තමයි. ඒ ඇදහිලි වලත් ඉන්ද්‍රජාලය මැජික් තමයි කතා කරන්නේ. මේ ඇත්ත ඇති හැටි මේ ආනාපාන බලනකොට මුල කොහොමද මැද කොහොමද කියලා බැලුවොත් මේගොල්ලෝ කියන්නේ මේ මොනවද කතා කරන්නේ? ඌ ආගමේ තියෙන දේවල්. ඕක ආගම නෙවෙයි. ඇත්ත තමයි නේද? අපිට අපි ආගමක් නැති જાතියක්. විපස්සනාට බැසට පස්සේ ඒ ආගම නැහැ. ඉතින් ඒක නිසා මේ ප්‍රශ්නයක් තියෙනවා බුද්ධ ආගමට බුද්ධ ආගමක් කියලා කියන්න පුළුවන්ද කියලා. මොකද මේකේ තියෙන දර්ශනීය හැටියට තියෙන්නේ ඇති හැටිය බලන මිසක් කවදාහකවත් ඔය ඉන්ද්‍රජාල බෑ. ඒ නිසා මේ පැවිදි වුණාට පස්සේ ගොඩක් එක තදින් බලපාන ගොඩනෙක් හේතු කරන්න හදනවා මේ গুপ্ত බල. ඒක গুপ্ত බල අදහන්න කියලා කියන නැත්නම් අපි ළඟ গুপ্ত බල තියෙනමයි කියලා මේ ඇඟට හේතු කරනවා. ඇඟට හේතු කරනවා කිය පාර කඳුපත කිය වෙලාවේදී ඒ අතරම එංගලන්තේ හම්බෙච්ච නෝන හොදුනෝ නරසල තරුණ නෝන කෙනෙක්. ඇවිල්ලා කතා කරනවා කිව්වා මේ භාවනා කරනකොට මට මෙන්න මේකක් සිද්ධ වුණා මේක গুপ্ত බල. ඊට පස්සේ මම කිසි ප්‍රශ්නයක් නැහැ කියලා. ඒක නෙමෙයි මේක මොකද්ද කියලා මම මම ඌ අදහන්නෙත් නෑ මම ඌ පිළිගන්නෙත් නෑ මම ඌට උත්තර දෙන්න යන්නෙත් නෑ. ඇයි එහෙම කතා කරන්නේ බුද්ධ ආගම තිබෙත් රටවල කරන්නේ මේකනේ. මොකද ඒක තිබෙත් රටේ දෙන අපිට ඕන කරලා තියෙන්නේ මේ ඇත්ත ඇහියට රකින්න කියලා. ඒ කෙල්ලින්ම ගත්තත් මොකද මෙතෙක් කල නම් ඔබ වහන්සේ ඇදහුවා ඊට පස්සේ ඔබ වහන්සේ අදහන්නෙත් නෑ ඔබ වහන්සේට ගන්න විතරක් හොඳයි අපි ගන්න ගිය තීරයක් හොඳයි. අපිට මේ අභිඥා ගන්න ගියාම ඔබහන්සලා ඊර්ෂ්‍යා කරනවා. ඊට පස්සේ ඔබහන්සේ කියන්නේ අදහන්නේ නැහැ මම ඒක දැහුවත් එකයි නැසත් එකයි කියන්න තියෙන මෙච්චරයි කියලා. ඒ ආයෙසර කැයිල කතා කරලා අනේ සාමනස අනුකම්පා කරලා. මේ මට මේ ඉඳ හද මේක ඇති කරගන්න මේක දිනුන මම කෝ එන්න නෙවෙයි ඔය සම්පූර්ණ මේ විපස්සනා කඩාගෙන යන්න හදන්නේ. ඔබ කෙලින්ම ඔය මොනවා ආවත් මූල කර්මත්තාන හිත දාපන්. ඇයි ස්වාමීන් වහන්සේ මෙච්චර මේ මිනිස්සු හොයන දෙයක් මයි ළඟට එන්න හදනකොට මේක මට ගන්න උදව් කරන්නේ නැත්තේ ඇයි මේකට මේ නරකයි කියලා කියන්නේ අර තියෙන අර ඉන්ද්‍රජාල ගතිය මැජික් ගතිය ඇති කරගන්න දෙන්නේ නැහැ කියලා. ඉතින් ඒක නිසා උගෝ දෙනෙක් ටිකක් භාවනා කරලා ගුරු උමාරු කරනවා. අර ඉක්මනට අර වගේ මේ මැජික් හොයලා යන්න පුළුවන් ගුරුවරු. ඉතින් ඒ ගියාට පස්සේ දෙන්නත් ගුරුවරු ඕන තරම් ඉන්නවා. ඒ තත්ත්වම එක එක නට ඒක තත්ත්ව දෙන්න මට්ටම් දෙන්න ලෝකෙට ප්‍රකාශ කරන තමනුත් ප්‍රකාශ කරන ඕන තරම් ගුරුවරු ඉන්නවා. ඉතින් ඒගොල්ලෝ ඒ ටිකක් මකට ගිහිලා කාලා අනික් ගාන වැරදුනාට පස්සේ සරුවචනස්පත් දුක් කියනවා. ධර්මයක් තරබියට නියෝජනය කරනවා. ගුරුවරයා පිළිබඳව වැරදි මත ප්‍රකාශ කරනවා. නිකන් ඒක නිකන් බාගෙට තම්බිච්ච අල වගේ ඒක ඒව කණමිණියගෙත් බදනපත් කරනවා. ඉතින් ඒ නිසා අර අලුතෙන්ම භාවනාවට යන අය හරියට පැටලව ගන්න. මොකද මේ ගා ගෝසාව තියෙන්නේ මේ ඔය වගේ මේ සංකර දේවල් වලටනේ කලාතුකින් කෙනෙකුට තමයි හුඟක් පොර කාල පොර කාල තමයි හරියට ගුරුවරයෙක් අහුවෙන්නේ හරියට භාවනා ක්‍රමයක් අහුවෙන්නේ අහුවෙච්ච අලුත නම් හරි සීලාරයක් තියෙනවා මම කොට ආවනේ කියලා උන් ටික කාලයක් යනකොට ඒකාකාරීකමක් එන්න ගන්නවා ඒ මෙතන නෑනේ අර මැජික් නෑ ඒ වගේ මේ ගෝසාව නෑ මිනිස්සු යන්නේ නෑ ඉතින් ඊට පස්සේ ආයෙ සරයක් ආයෙ ගිහිල්ලා අර කරපු නරාවලට මත දාන අවස්ථාවලුත් තියෙනවා ඉතින් ඒක මේ හිත සලා ගන්න යන නරකයි. අපේ මමලා තාත්තලා වුණත් අපේ මේ සහෝදර සහෝදරයෝ වුණත් අපේ මේ <laughs> කම්පා ඉතින් කියන ඉතින් අක්කාට බොහොම මාතෙන් පොඩියක් කරන අන්ති විරුද්ධයිලු. ලොකු කවිලා භාවනා කරන්න පොළඹවා ගත්තා කියලා. ඊට පස්සේ ටිකක් භාවනා කරලා ඉවරලා කිව්වලු අපේ ස්වාමීන් වහන්සේත් ඒක කරන්න බෑ. මම එක දවසයි කිව්වේ කිව්වලු අනිත් අයන හතරෙන් ධ්‍යාන දක්වම ගියයි කිව්වා. මේ ස්වාමීන් වහන්සේට මෙච්චර වැඩ කරුවට අපිට කීනේ නියමෙක කියලා දෙන්නේ නැහැ කියලා තමන්ගේ මල්ලි ගණන් ගන්නද. අර චතුත්ථ ධානය එක කරේම කියලා දුන්නේ කරනු නියම ගුරුවරයි කියලා ස්වාමීන් වහන්සේ කියන්නේ. මොකද කරන්නේ? ඒ මම ඒ ගුරුනාට කියන්නේ. මොකද කරන්නේ? නෑ මජ්ජ පමජ්ජ. පමාදේ අප්‍රමාදේ මද පමාව මදේ පමාදේ කියලා කියන්නේ මජ්ජ පමජ්ජ. ඒ පමාදේට විරුද්ධ පද තමයි අප්‍රමාද. අප්‍රමාද කියන්නේ සතිය. මේ සාමාන්‍ය ත්‍රිපිටකයේ බැලුවත් අටුවා බැලුවත් අප්‍රමාද සමාන සතිය කියලා බීජගණිතයේ සමානකම පෙන්වන්න පුළුවන්. ඒ සතියෙන් ඉන්නවට මේව වෙන්නේ නැහැ කියන්න බෑ. වෙනවා. උනාට පස්සේ hina යනවා. උනාට පස්සේ තේරෙන පටන් ගන්නවා අනේ මේව වාස්තනේ අපි යන්නේ. මේව පස්සේ අපි ගියේ මේවනේ අරගොතේ හැම මේවනේ අපිට දුන්නේ. නමුත් දැන් නම් හොඳට තේරෙනවා මේ පොඩි කාගේ රස්නියටයි අර උණුසුමටයි අත ගාට අසුචි. දැන් අත ගන්නෑ. ඉතන රත්තරනුත් එකයි අසුචිත් එකයි කක්ක කරගුවාම ඔබ ටිකක් ගාගත්තට ඔගේ ප්‍රශ්නයක් නෑ. ප්‍රශ්නේ විතර අත ගන්නකොට. දැන් අත ගාවොත් නිකන් විලැජ්ජාවක් තියෙනවා අසුචිනේ. එදා අත ගාපු දෙයිනේ කියලා හිතෙනවා. ඉතින් අන්න ඒ වගේ සතියට ගියාට පස්සේ දෙනවා බුදුහාමුදුරු කපාගෙන ගිහිල්ලා තියෙන්නේ මොන වගේ කැලයක්ද කියන එක. මොන තරම් මේ එලි කිරිල්ලක්ද එලි කරලා තියෙන්නේ ඒ එලි කිරිල්ල එදා දෙනුවට අදට ලාභයක් නෑ. අදත් සම්පූර්ණයෙන්ම අර කැලේ කපාගෙන යනවා. ඒක මේ බුදුහාමුදුරගේ පාර කියලා එහෙම පාරක් නෑ. එතන එතන උපයන්න ඕනේ මධ්‍යම ප්‍රතිපදා හොයන්න ඕනේ. ඒක සම්පූර්ණ අවදිභාවයයි ඒ අර වැඩ කරන පිරිසක් එක්ක ඉන්න ගතියයි. ඒ වගේම Tamanne වර්ධින්න පුළුවන් කියලා නිහතමානීකම. උගම මේ මේ අර සංස්කෘත ශ්ලෝකයේ සඳහන් කරනවා සත්‍ය මතුවෙන්නේ බලාපොරොත්තු සුන්වීමොත් එකමයි. සද්දේ එනකොට හැම වෙලාවෙම පෙරදිච්ච ගතියක් දැනෙනවා. තනි වෙච්ච ගතියක් දැනෙනවා. කොටු වෙච්ච ගතියක් දැනෙනවා. ඒ ජනප්‍රිය සීලාර එනවනම් සත්‍ය නෙමෙයි. මේ දෙක එකට එන්නේ නැහැ. ඒ නිසා අර පෙරදිල්ල වැරදිල්ල එනකොට ඒ පෙරදිල්ල වැරදිල්ල ඇවිල්ලා ඒ රැල්ල නැගලා යන කම්ම ඉවසගෙන හිටපෙන්නට සත්‍යයයි ජයග්‍රහණය දෙකම ලැබෙනවා. අර අතරමඟදී දාලා මේක හරිනේ මේක මේ මේ <clears throat> ලෝක ක්‍රමේ නෙමෙයි උගදෙනෙක් ඉන්නේ අනිත් පැත්තේ කියලා අර පරාජය සහ පශ්චාත්තාපයේ අතරමඟ අතහැරියොත් ධර්මයත් අතහැරෙනවා Taman කියන බණත් සම්පූර්ණ නාස්තික වෙන්න පටන් ගන්නවා. ඉතින් අර ගොඩ දෙනෙක් ඉන්නේ අන්න එතන මේ යෝගාවචරය නෙවෙයි ගුරුවරු උපදෙස් දෙන කර්මස්ථානාචාර්යවරුන් ඔන්න පැකිලිච්ච තමයි. ඒගොල්ලෝ දන්නේ නැහැ දැන් මොකක්ද ඊගාට කියන්න ඕනේ කියලා. මිනිස්සුත් එනවා. ඉතින් ඒ නිසා අර කියන බොරුවම අර මේකෙදි වගේ අර මුගටියාට දමලා ගැහුවාගේ පොල්ලෙන් මුගටියාතුලට ගිහිලා කියනවා ඔන්න උඹ ඔතෙක්කල් බඳින්න ඉඳපු ජටාවේ රඟ තේරෙනවා මාව මරන්න තමයි මේ ළඟලා ඉන්නේ කියලා. ඉතින් ඒක තන්නේ කරම ලාභ සත්කාර සම්මාන කියන තනි විශ්ේ තියෙනවා. ඒ සත්‍යයත් ලාභ සත්කාරත් කියන දෙක හරියට ප්‍රතිවිරුද්ධ පැත්තකේ තියෙන්නේ මොකද සඳහන් තියෙන දෙක දෙපැත්තට යන්නේ කියලා. අන්‍යෝයි ලාභ සත්කාර සම්මානෝ අන්‍යෝ නිබ්බාන ගාමිනී ප්‍රතිපදා. ඉතින් ඒ නිසා මේ දෙක මැද සමබර භාවය හොයන එක හැම කෙනෙක්ම පෞද්ගලිකව උපයන්නවා. කවදාකවත් මේ අහවල් පොතේ අහවල් සූත්‍රයේ එක තියෙනවයි කියලා නෑ. ඉතින් ඒ නිසා අවදි භාවයේ සතිය නැත්නම් අප්‍රමාදයේ තියෙන කෙනාට නම් හිතගෙන හිටියත් ඉඳගෙන හිටියත් නිදාගෙන හිටියත් කොයි වෙලාවෙත් තේරුම් ගන්න ඕනේ මේ චිත්තක්ෂණයේම ෂණ සම්පත්තිය තේරුම් ගන්න එකයි මධ්‍යම ප්‍රතිපදා තේරුම් ගන්න එකයි කාටවත් පවතින්න බෑ. වරදින හැම වෙලාවෙදීම මේ වැරද්ද නැවත සීපත් කළ පරෝජෙන්ට අරගෙන නිවැරදි වීම සඳහා කටයුතු කරනවා මිස වැරදෙන්නෙම නැති ක්‍රමයක් නැහැ. ඒකදී සරුවචනාංශ ඒක වැඩිම කාලයක් පාරමිතා පුරලා දෙනවා. හැම වැරද්දක්ම වෙන්න ඇරලා මුලමඳාක දැකලා. ආයෙ ඊට පස්සේ ඒක වෙන්නේ නැහැ. ඊට පස්සේ කවුරු හරි වරද්දනකොට ආ මෙයා ඉන්නේ මුලද දැන් ඉන්නේ දැන් මැදද දැන් අගද කියලා තේරෙනවා. ඊට පස්සේ ඉතින් උන්වහන්සේ දන්නවා ගොඩ ගන්න නම් දැන් බේත දෙඩේ අල්ලගත්තනේ. ඒකේ තමයි ඒක ඉවසිල්ල තියෙනවා. අපිට ඒක ඉවසීමේ ශක්තියක් නැහැ. අපි ඉතින් හැම වෙලාවෙම හිතනවා මේ ගුරුවරයා ගාව නම් කිලින්ම ෂෝට් කට් එක තියෙයි. මේ ක්‍රමයේ තුල තියෙයි. ඒ කියන්නේ අපි අනවශ්‍ය අධිකාරියක් පනවගෙන දෙනවා අනවශ්‍ය විශ්වාසයක් ඇති කරන දේ. එහෙම කරන්න පුළුවන් කමන්නේ. දැන් අපිට මේ ප්‍රශ්න නැත්නම් අපි මෙතනින් සාකච්ඡා අනන්ත කරමු විනාඩි 15ක් විතර තව වැඩිපුර කල් තියෙනවා. මේ එවතාවු හම් හම් වෙනවා නම් හම් වෙන්නේ ජූලයි මාසේ තුන්වාසි මොනවක්වත් කරන්න වෙලාවක් ඉන්නේ ජූලයි මාසේ 11 වෙනිදා විතර වගේ තමයි ආය නැවත මේ මේ මේ වගේ සාකච්ඡාවකට අපිට අවස්ථාව වාරේ පැමිණෙන්නේ ඉතින් අපි බලාපොරොත්තු වෙමු මේ දවසක් ආවොත් අපි එදාට සාකච්ඡා කරන්න ඒ මේ මෙල්බන් වල පැත්තේ ප්‍රශ්න මොනවක්වත් නැත්නම් අපි සාකච්ඡාව මෙතනින් නතර කරන්නයි බලාපොරොත්තු වෙන්නේ තියෙනවා නම් අතු කරගමු නැත්නම් අපි සාකච්ඡාව නිම කරන්න පෙළඹෙමු ප්‍රශ්නයක් නම් නැහැ දැනට. හරි. එවන අපි මෙතනින් මේ මෙල්බන් වලට සම දෙනවා තෙරුවන් සරණයි. අපි නම් කාටවත් දැනන්නේ මේ වැඩ පිළිවෙල පරිම සාකච්ඡාවට ඉවර කරනවා.